එයයි. ධර්මානුශාසනාව සුපින්නතුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ සියම් මහානිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා ලේකකාධිකාරී බණ්ඩාරගම මධ්‍ය මහාවිද්‍යාලයේ විශ්‍රාමලත් විදුහල්පති කිදෙල්පිටිය ශ්‍රීමා චේතියාරාමේ ඇතුළු විහාරගණේ අධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති ජේෂ්ඨ කර්මවාගාචාර්ය පූජනීය මකුරුප්පේ සෝමාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු ඒවමේව කෝ භික්කවේ සද්දං කුලපතින් නිස්සාය අන්තෝ ජනෝ පංචහි වඩ්ඩේ වඩ්ඩති කතමාහි පංචහි සද්ධාය වඩ්ඩති සීලේන වඩ්ඩති සුතේන වඩ්ඩති චාගේන වඩ්ඩති පඤ්ඤාය වඩ්ඩති සද්ධං භික්ඛවේ කුලපතින් නිස්සාය අන්තෝ ජනෝ හිමාහි පංචෛ වඩ්ඩේ වඩති තී සාදු සාදු සාදු ධර්ම ශ්‍රවණා විලාසී කාරුණික පින්වත්නි පින්වතියනි අද දවසේ මා මාත්‍රුකා වශයෙන් ලැබුවේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ පඨම පණ්ණාසකේහි සුමනා වර්ගයේ 10 වෙනි සූත්‍රය වන මහාසාල සූත්‍රයයි මේ සූත්‍රය ඇතැම් තැන්වල පංච වඩ්ඩී සූත්‍රය නමිනුත් හඳුන්වා තිබෙනවා විශේෂයෙන්ම ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන විටදී ධර්ම දේශකයාණන් වහන්සේ විසින් ධර්ම ශ්‍රවණය කරන පින්නතුන්ට ධර්මාවාදයක් ලබා දීම ඉපරණී චාරිත්‍රයක්. ඒ අනුව කුල්ලෝපමං භික්කවේ ධම්මං දේසිස්සාමි නිත්තරණාත්තාය නෝ ගහනත්තාය කියන බුද්ධ වචනයට අනුව අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාවන් සිදු කරනු ලබන්නේ පහුරකට උපමා කළ ධර්මයේ පහුරකට උපමා කළයි අපේ බුදුහාමුදුරෝ ධර්මයේ දේශනා කර තිබෙන්නේ උන්වහන්සේ වදාරනවා නිත්තරණත්තාය නෝගහනත්තාය මේ ධර්මය සසරෙන් එතර වීම සඳහා ඒ වගේම නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට තමයි මේ ධර්මයේ උපකාරී වන්නේ නෝ ගහනත්තාය කියන විදිහට ග්‍රහණය කර ගැනීමට එහෙම නැත්නම් තෘෂ්ණාවෙන් ආදානය කර ගැනීමට නෙවෙයි ධර්මය අපට ප්‍රයෝජනවත් වන්නේ එනිසා මේ සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්නතුන් ඊටාම හොඳින් ධර්ම ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයට අදාළ කරගත යුතු ධර්ම කරුණු අදාළ කරගෙන ධර්මයෙන් ජීවිතය ආලෝකමත් කර ගැනීමට කල්පනා කිරීම ඊටාම වටිනවා කියන කාරණය මේ වෙලාවේදී මා සඳහන් කරන්න කැමති වෙනවා මම මතක් කළා අංගුත්තර නිකායේ පංචක නිපාතයෙන් ධර්ම දේශනා කරන්නේ කියන කාරණය. මේ පින්නතුන් දන්නවා අංගුත්තර නිකාය කියන බණ පොතේ තියෙන ධර්ම කරුණු එකේ කරුණු දෙකේ කරුණු තුනේ කරුණු හතරේ කරුණු වශයෙන් ධර්ම කරුණු එක එක ප්‍රමාණයෙන් වැඩි වෙන ආකාරයට තමයි ධර්ම දේශනා කර තිබෙන්නේ. ඒ වගේම එම ඒ ඒ කොටස් වල ඊට අදාළ ධර්ම කරුණු විස්තර කර තිබෙනවා. දැන් අද දවසේ මම මතක් කළේ අංගුත්තර නිකායේ පංචක නිපාතයයි. එතකොට මේ පංචක කියන වචනය ඇහෙනකොටම නිබඳව নিরතුරුව බණ මේ හොඳ පින්නතුන්ට තේරෙනවා කරුණු පහේ නැත්නම් ධර්ම කරුණු පහේ බණ තමයි මේ පංචක නිපාතයේ සඳහන් වන්නේ කියන කාරණය. ඊළඟට මම මතක් කළා පඨම පණ්ණාසකය කියලා. පඨම පණ්ණාසකය කීමෙන් අදහස් කරන්නේ අංගුත්තර නිකායේ මේ කරුණු පහේ ධර්ම කරුණු සූත්‍ර 50ක් මුල් සූත්‍ර 50 නිසා තමයි පඨම පණ්ණාසකය කියලා නම් කරන්නේ. පණ්ණාසක කියන්නේ 50ට. එතකොට පඨම පණ්ණාසකය කියන්නේ පළවෙනි සූත්‍ර 50 කියන කාරණයයි. ඊළඟට සුමනා වර්ගය කියලා මතක් කරා. සුමනා වර්ගය කියන්නේ හැම වර්ග පහක් තියෙනවා එක පණ්ණාසකයකට ඒ පළවෙනි සූත්‍රයේ නමින් තමයි ඒ වර්ගය හඳුන්වා දී තිබෙන්නේ. එතකොට මේ සුමනා වර්ගයේ පළවෙනි සූත්‍රය තමයි සුමනා සූත්‍රය. ඒ කාරණය දිගටම ආකීමට අදහස් කරන්නේ කෙටියෙන් සඳහන් කරනවා මේ සදාවත් පින්වතුන් දන්නා සුමනා කියන රාජකුමාරිකාව. තවත් රාජකුමාරිකාවන් 500 දෙනෙක් සමග රතයන්ගෙන් පිරිවරණ ලදුව ලෝතුරා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් බුදුහාමුදුරන්ට වැඳ නමස්කාර කරලා බුදුරජාණන් වහන්සේ සමග පින පිළිබඳව පැවැත්වූ ධර්ම සාකච්ඡාවක් තමයි මේ කියන සුමනා සූත්‍රයේ සඳහන් වෙන්නේ. එතුමිය විමසනවා බුදුරජාණන් වහන්සේගෙන් ඔබ වහන්සේගේ ශාසනයේ ඉන්න ශ්‍රාවකයෝ දෙදෙනෙක් සම සද්දා සම සීලා සම පඤ්ඤා කියන විදිහට සම සද්දා සම සීලා සම පඤ්ඤා කියන විදිහට මේ කරුණු වලින් සම්පූර්ණව ඉන්නා වූ ශ්‍රාවකයන් දෙදෙනා එක්කෙනෙක් දායකෝ අනිත් එක්කන අදායකෝ ඒකෝ දායකෝ ඒකෝ අදායකෝ කියන විදිහට එක් අයෙක් දාණය දෙන කෙනෙක්. අනිත් කෙනා දාණය දෙන්නේ නැති කෙනෙක්. මේ කුමරිය ඇහුවා බුදුහාමුදුරන්ගෙන් ස්වාමීනි බුදුරජාන් වහන්සේ මේ ශ්‍රාවකයෝ දෙන්නා මරණයටපත් වෙලා ඊළඟ භවයේ දෙව්ලොව ඉපදුනාම ඒ අය අතර වෙනසක් තියනවාද කියලා ඇහුවා ප්‍රශ්නයක් කළා සියා විශේෂෝ කියලා වචනේ සඳහන් වෙනවා මේ දෙන්න අතර වෙනසක් තියනවාද කියලා බුදුහාමුදුරෝ අදාලා සියා සුමනේ සුමනා කුමාරිකාවෙනි වෙනසක් තියෙනවා අනිත් පුජ්‍යලයාට වඩා වර්ණයෙන් ඒ වගේ ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් ඒ වගේම යසසෙන් හා අධිපති භාවයෙන් මේ දාණය දුන්නේ කනා ප්‍රධාන වෙනවා කියන කාරණේ ඊට පස්සේ ආයේ විමසුවා ඒ දෙදෙනා මරණයෙන් දෙව්ලොවෙන් චුත වෙලා කාලයක් ඉඳලා දෙව්ලොවෙන් චුත වෙලා මනුෂ්‍ය ලෝකයේ ඉපදුනාමත් වෙනසක් තියනවාද කියලා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ අදාලා වෙනසක් තියනවායි කිව්වා. අර දානෙ නොදුන් එක්කනාට වඩා දානෙ දුන්නු එක්කනාට භවභෝග සම්පත්, ඒ වගේම ආයුෂය, වර්ණය, ඒ වගේම සැපය, යසස, අධිපති භාවය කියන මේ වාගෙන් ඉහළින් ඉන්නවා කියලා මතක් කළා. ඊට පස්ව නැවත ඇහුවා ඔය දෙදෙනා පැවිදි වුණොත් එහෙම වෙනසක් තියනවාද කියලා. එතනෙදිත් වෙන එතනෙදිත් බුදුහාමුදුරෝ අදාලා අර දාණය දුන්න ශ්‍රාවකයාට චීවර, පින්නපාත, සේනාසන, ගිලානප්‍රාප්තිය කියන මේවා වැඩිපුර ලැබෙනවා කියන කාරණය අනෙත් භික්ෂුවට වඩා පහසුවෙන් ලැබෙන ආකාරය. ඊළඟට ඇය ඇහුවා මේ දෙදෙනාම රහත් භාවයට පත් වුණොත් එතෙන්දි වෙනසක් තියනවාද කියලා. බුදුහාමුදුරෝ අදාලා විමුක්තියේ රහත් භාවයේ වෙනසක් නැහැ කියලා. ඉතින් ඒ අවස්ථාවේදී අය විමසුවා ඇත ප්‍රකාශ කළා. එතකොට මිනිස්සෙක් වුණත්, දෙවියෙක් වුණත්, පැවිද්දෙක් වුණත් හැම දිනාටම පින් අවශ්‍යයි කියලා. ඒ නිසා පින් කර ගැනීම, දානය පූජා කිරීම, කුසල් කර ගැනීම වටිනවා කියන සූත්‍ර කාරණය තමයි ඔය මුලින් සඳහන් කළ සුමනා වර්ගයේ තියෙන සුමනා කියන සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඊළඟට අපි අද දවසේදී මාත්‍රුකා කරපු සූත්‍රය මම මතක් කළා මහාසාල සූත්‍රය. ඉතින් මහාසාල සූත්‍රයට පංච වඩ්ඩී සූත්‍රය නමිනුත් ඇතැම් තැන්වල සඳහන් කොට තිබෙනවා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී භික්ෂූන් වහන්සේලාට ප්‍රකාශ කළා හිමවන්තම් භික්කවේ පබ්බත රාජං නිස්සාය මහාශාලා පංචහි වඩ්ඩේහි වඩ්ඩಂತಿ කතමාහි පංචහි. සාකාපත්ත පලාසේන වඩ්ඩಂತಿ කචේන වඩ්ඩಂತಿ පපටිකාය වඩ්ඩಂತಿ පෙග්ගුණා වඩ්ඩಂತಿ සාරේන වඩ්ඩಂತಿ කියලා. බුදුහාමුදුරෝ වදාරනවා මහණෙනි මේ හිමවත් පර්වත රාජයා නිසා හිමාල වනයේ නිසා මහා ශාලා කියන්නේ උතන මහා ශාලා නමින් හඳුන්වන්නේ මහා ගස් කියන එකයි. මහා ශාලා කියන්නේ මහා ගස් පංචේ වඩේ වඩ්ඩන්ති. කරුණු පහකින් වර්ධනය වෙනවා කියවා හිමාල වනයේ නිසා. ඒ කරුණු දක්වලා තියෙනවා සාකාපත්ත පලාසේන වඩ්ඩන්ති. අතුහා කොළ දළු වලින් වැඩෙනවා මේ ගස් හිමාල වනයේ නිසාම. තචේන වඩ්ඩන්ති. සිවියෙන් වැඩෙනවා. ඒවායම පපටිකාය වඩ්ඩන්ති. පොත්තෙන් වැඩෙනවා. පෙග්ගුණා වඩ්ඩන්ති. එලයෙන් වැඩෙනවා. සාරේන වඩ්ඩන්ති හරයෙන් වැඩෙනවා කියවා මේ හිමාල වනයේ නිසා. ඒ වගේම වෙනත් වනාන්තරයක තිබුණත් ඒ ආකාරයටම මහා පර්වතයක් ආශ්‍රය කරගෙන ඇසුරු කරගෙන වන වෘක්ෂයන් වන දෙටු වෘක්ෂයන් වැඩෙනවා කියලා මතක් කළා. ඒ ඒ වගේම ඔය ගස් සමහර විටක අසාරවත් කාන්තාරයක තිබුණොත් එහෙම නැත්නම් වෙනත් තැනක තිබුණොත් ඔය ආකාරයට වැඩෙන්නේ නැහැ. බුදුහාමුදුරෝ ඒ හිමාල වනය ආශ්‍රය කරගෙන වැඩෙන මහා වෘක්ෂ වගේම උන්වහන්සේක උපමාවට අරගෙන දේශනා කරනවා එසේම ඒවමේවකෝ භික්කවේ මහණෙනි ඒ වගේම සද්දං කුලපතින් නිස්සාය හොඳ වචනයක් වෙනවා සද්දං කුලපතින් ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයා නැත්නම් කුලපති පුත්‍රයා නිසා යම් කෙසේ පරම්පරාවක සද්ධා බුද්ධි සම්පන්න බොහොම පින්වන්ත පුජ්‍යලයක් නිසා අන්තෝ ජනෝ පංචෛ වඩ්ඩේහි වඩ්ඩති මහණෙනි අන්තෝ ජනා කියන්නේ එතුමාගේ අමුදරුවෝ ඒ වගේම ඥාති මිත්‍රයන් හිතවතුන් එතුමා යටතේ වැඩ කරන අය එපමණක් නෙවෙයි ඔහු අනුගමනය කරන අනුගාමිකයෝ තමයි මෙතන අන්තෝ ජනෝ කියලා කියන්නේ මේ අන්තෝ ජනෝ කියන තන් අනුගාමික ජනයා සියලු දෙනාම පංචේ වඩේ වඩති කවුරු නිසාද අර සාද්ධාවන්ත කුලපති පුත්‍රයා නිසා ඒ හැමදෙනාම කරුණ පහකින් වැඩෙනවා මොන කරුණද කියලා ප්‍රකාශ කරනවා සද්ධාය වඩති සද්ධාව වැඩෙනවා නැත්නම් දියුණු වෙනවා වර්ධනය වෙනවා ඊළඟට සීලේන වඩති සීලයෙන් ඒ සියලු දෙනාම වැඩෙනවා දියුණුවටපත් වෙනවා මහත් භාවයටපත් වෙනවා ඒ වගේම සුතේන වඩ්ඩති බහුශෘත භාවයෙන් දැනුගත්කම් වලින් වර්ධනය වෙනවා දියුණු වෙනවා ඊටාම උසස් ආකාරයට එයපත් වෙනවා ඡාගේන වඩ්ඩති අර ආభాසය නිසා ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයාගේ ආభాසය නිසා මේ හැමදෙනාම ත්‍යාගශීලී ගුණය සිත තුළ වර්ධනය කරගන්නවා ඒ වගේම ත්‍යාගශීලී ගුණය වැඩි වැඩියෙන් ව්‍යාප්ත කරනවා ඒ වගේම ඒ අය පරිත්‍යාගශීලී පුජ්‍යලයන් බවට පත් වෙනවා. අනෙක් කාරණය තමයි පඤ්ඤාය වඩ්ඩති. නුවණ දියුණු කරගන්නවා. ඒ වගේම නුවණින් කටයුතු කරනවා. නුවණ වර්ධනය කර ගැනීමටත් ක්‍රියා කරනවා. සද්දං ඊළඟට උන්වහන්සේ වදානවා සද්දම් භික්කවේ කුලපතින් නිස්සාය අන්තෝ ජනෝ ඉමායි පංචයි වඩ්ඩිහි වඩ්ඩති. ඒ නිසා මහණෙනි මේ ශ්‍රද්ධාවන්ත කුලපති පුත්‍රයා නිසා නැත්නම් ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයා නිසා කුල ජේෂ්ඨයා කුල විශිෂ්ටයා නිසා අනෙක් සියලු දෙනාමත් මේ කරුණ පහෙන් වර්ධනය වෙනවා කියන කාරණේ මතක් කළා. ඒක ඊටා වටිනා අදහසක්. අපි දන්නවා යම්කිසි ප්‍රධාන පුජ්‍යලයක ඉන්නකොට ඒ තැනැත්තාගේ හොඳ ගුණ අනෙක් අයටත් බෝ වෙනවා. නැත්තම් හොඳ ගුණ ආభాසය ලබා ගන්නවෝ. ඒ වගේම යම් පුජ්‍යලයක ප්‍රධානයේ වැරදි කරන කෙනෙක් වුණොත් වැරදි වැඩ කරන වුණොත් ඒ වටේ ඉන්න සියලු දෙනාම වැරදි කරන්නක් පෙළඹෙනවා. ඒක සාමාන්‍ය ස්වභාවයක්. ඒ නිසා මේ සූත්‍රය ඊටාම වටිනවා වැදගත් වටිනා පුජ්‍යලයක් බවට සද්ධාවන්ත පුජ්‍යලයක් බවට ඔබපත් වුණොත් දැන් මේ බණහාන පියවරු මෑණිවරුපත් වුණොත් ඔබේ නිවසේ සිටින ආදරණීය දූදරුවන් ලේලි බෑණවරු ඇතුළු අනිකුත් සමීප ඥාතීන් ඒ වගේම ඔබ ආයතනයක ප්‍රධානියෙක් නම් ඔබගේ ඒ ආభాසය අනෙක් අයටත් බලපානවා. ඒ වගේම ඒ අයත් මේ ආකාරයෙන් මේ ධර්ම කරුණ වලින් විශිෂ්ටයන් බවට පත් වෙනවා. ඒ අනුව මෙතන ප්‍රධාන කරුණු පහක් දක්වා තිබෙනවා. මොක පළවෙනි කාරණය තමයි සද්ධාව. ඉතින් බුද්ධ ආගමේ නැත්නම් බුදුදහමේ උගන්වන ප්‍රධාන වැදගත්ම කාරණය සද්ධාව. සද්ධාව නිසා තමයි පුජ්‍යලයා ධර්මයට සම්බන්ධ වෙන්නේ ඒ වගේම ආගම ධර්මයට ලැබියාවක් ඇති වෙන්නේ ධර්මයේ මෙනෙහි කරන්නේ ධර්මයේ ඉගෙනගෙන ප්‍රතිපත්ති පූර්ණණයට යන්නේ සද්ධාව නිසායි. ඉද බික්කවේ අරිය ශාවකෝ සද්දෝ හෝති සද්ධාහති තථාගතස්ස බෝධි. සද්ධාව කියන්නේ කුමක්ද කියන කාරණේ බණ පොත්වල උගන්වලා තියෙන ওই බණ පදයෙන්. සද්දෝ බික්ක ඉද බික්කවේ අරිය ශාවකෝ සද්දෝ හෝති. මහණෙනි මේ ආර්ය ශ්‍රාවකෙක් සද්ධාවන්ත වෙනවා නම් සද්ධාහති තථාගතස්ස බෝධින් ලෞතර බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බෝධිය යමෙක් විශ්වාස කරනවා නම් ඒ වගේම උන්වහන්සේගේ නවාරහාදී බුදු ගුණ යමෙක් විශ්වාස කරනවා නම් ඒ තැනැත්තා තමයි සද්ධාවන්ත තැනැත්තා ඒ වගේම බුදුරජාණන් වහන්සේ ගැන පමණක් නෙවෙයි උන්වහන්සේ වදාළ ඒ ධර්මයේ පිළිබඳවත් ඒ වගේම උන්වහන්සේගේ ධර්මයත් බුදුරජාණන් වහන්සේ ජීවමාන කරන ඒ ආර්ය මහා සංඝරත්නය කියන මේ තුනුරුවන් කෙරෙහිම පැහැදීම ඇති කර ගැනීම සද්ධාවේ ප්‍රධාන ලක්ෂණයක්. ඉතින් ලෝකේ බුදුහාමුදුරෝ පහළ වෙනකොටත් විවිධ ආගම් තිබුණා. ආගම් 62ක් පමණ තිබුණා විවිධ ආගම්. එතකොට මේ ආගම් පිළිබඳව මහජනයා අතර ඇතිවෙන විශ්වාස විවිධ ආකාරයට ඇති වෙනවා. අඥාන නොදැන විශ්වාස කරනවා. කරුණු දන්නේ නැතුව ඒ වගේ මන අවබෝධයකින් තොරව විශ්වාස කිරීමක් ලෝකේ එදත් පැවතුණා අදත් පවතිනවා. ඒ වගේම දුර්ඥාන වැරදි දැනුමින් මිත්‍යා දැනුමෙනුත් යම් යම් දේවල් පිළිබඳව විශ්වාසවන්ත භාවයක් ඇති කර ගන්නවා ලෝකේ. එදත් තිබුණා අදත් ඒ ස්වභාවය එහෙම තියෙනවා. සංසය. සංසය කියන්නේ සැක සහිතව යම් යම් දේවල් විශ්වාස මහිතේ සැකයකුත් තියෙන අතර ඒවා පිළිබඳ විශ්වාස කරනවා. දැන් බුද්ධ ආගමේ ශ්‍රද්ධාව කියන්නේ අඥානකමෙන්වත් දුර්ඥාන භාවයෙන්වත් සංසයෙන්වත් ඇති කරගන්න හැඟීමක් නැත්නම් විශ්වාසයක් නෙවෙයි. බුදුදහම ගැන කියන්නේ දැනගෙන හරියටම දැනගෙන නිසකව දැනගෙන තවන විශ්වාසය තමයි ශ්‍රද්ධාව කියන්නේ. මම ඒක නැවතත් කියන්න කැමති දැනගෙන හරියටම දැනගෙන නිසකව දැනගෙන තබන විශ්වාසය තමයි ශ්‍රද්ධාව කියලා බුදුදහමේ උගන්වන්නේ. එතකොට මේ ශ්‍රද්ධාව ඇති කර ගැනීමට නම් බුදුරජාණන් වහන්සේ පිළිබඳව හොඳ දැනුමක් අවබෝධයක් අපිට තියෙන්න ඕන. විශේෂයෙන්ම නවාරහාදී බුදුගුණ පිළිබඳව අවබෝධය ඇති කර ගැනීම ඉතාම වටිනවා. ඒ වගේම ධර්මයේ ಗುಣ නවය සත්ගුණ දැනගෙන ඒවා පිළිබඳව විශ්වාසයක් ඇති කර ගැනීම ඕන. ආර්ය මහා සංඝරත්නයේ ඒ සංඝගුණ නවයේ දැනගෙන ඒ පිළිබඳව තේරුම් දැනගෙන අදහස් දැනගෙන මන අවබෝධයක් ඇති කර ගැනීම ශ්‍රද්ධාව උපදවා ගැනීමට හේතු වෙනවා. බණ පොත්වල උගන්ලා තියෙනවා සද්ධා පදට්ටානා සබ්බේපි කුසලා ධම්මා කියලා. බණ පදයක් තියෙනවා. ඒකේ තේරුම තමයි ශ්‍රද්ධාව හැම කුසලයකටම ඊටාම කිට්ටුවෙන් උපකාර වෙනවා. හැම කුසලයකටම හැම පිනකටම ශ්‍රද්ධාව අපිට උවම උපකාරී වෙනවා කියන කාරණයයි. ඒ වගේම ශ්‍රද්ධාවේ විවිධ ප්‍රභේද තියෙනවා. මේ පින්නතුන් නිතර ඒ පිළිබඳව අහලා තියෙනවා, දැනගෙන තියෙනවා. සම්පසාදන ශ්‍රද්ධා, සම්පක්කන්දන ශ්‍රද්ධා කියලා ශ්‍රද්ධාවේ ප්‍රභේද දෙකක් තියෙනවා. සම්පදාදන ශ්‍රද්ධා ගැන පැහැදීම මුල් කරගත් ශ්‍රද්ධාව. ඒක උපමා කරලා තියෙන්නේ හරියට මඩ වලකට සක්විති රජතුමාගේ උදක ප්‍රසාද මාණික්කය දැම්මම ඒ බොර වුණු මඩ වුණු වතුර පිරිසුදු බවට පත් වෙනවා වගේ බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ සංගරත්නය පිළිබඳව මනාව දැනගැනීමෙන් අපේ සිත්වල තියෙන කෙලෙස් යටපත් වෙලා හිත පැහැදීමටපත් වෙනවා කියන කාරණය තමයි සම්පසාදන සද්ධා කියන්නේ. සම්පක්ඛන්දන සද්ධාව කියලා කියන්නේ අපේ හිතේ තිබෙන ඕනෑම පින්කමක් කුසලයක් කරගැනීමේදී බාධක වෙන දේවල් යටපත් කරගෙන දුරු කරගෙන ඒවා මැඩගෙන ඉදිරියට ගිහිල්ලා ඒ පින්කම් කුසල් සාර්ථක කර ගැනීමයි. ඉතින් ඒ බණ කතා නිතර අහලා තියෙන උපමාවත් හරියට ගඟකින් එතර යන්න එතර වෙන්න ආපු මිනිස්සෙක් ඒ ගඟේ ඉන්න කිඹුලුන්ට මෝරුන්ට බයේ පැත්තකට වෙලා ඉන්න වෙලාවේ එතෙන්ට කැපෙන කඩුවක් සහිත යෝධයෙක් පැමිණෙනවා ආරෝපණා දේහධාරී පුජ්‍යලේ ඇවිල්ලා අර මිනිස්යාගෙන් අහනවා ඔබ මොකටද මෙතන ඉන්නේ කියලා. ඔව් ඒ ගොඩ වීමට ඉන්නේ හැබැයි බයෙන් මම ඉන්නේ කිව්වම ඔයා බය වෙන්න එපා මම දැන් ඒ ගොඩ යනවා මේ කඩුවක් තියෙනවා මෝරු නැත්තම් කිඹුල ආවොත් උන් කපල පොටල පැත්තකට දාලා දානවා ඒ නිසා මා සමග එන්න කිව්වම අර එගොඩ වීමට හිටියේ මනුස්සයා බය නැතුව යනවා වගේ තමයි සම්පක්කන්දන ශ්‍රද්ධාවෙන් යුක්ත තැනැත්තා ඕනෑම බැලෑරුම් අවස්ථාවකට ඕනෑම දුෂ්කරතාවයකට සාර්ථකව මුහුණ දීලා ඒ කුසල් පින් කර ගැනීමේ හැකියාව තියෙනවා. තව ශ්‍රද්ධාවක් තියෙනවා ආගම ශ්‍රද්ධා කියලා. ආගම ශ්‍රද්ධාව කියලා කියන්නේ පෙර જાතියේ පටන් එන ශ්‍රද්ධාව. එහෙම නැත්නම් මේ ධර්මයේ ඉගෙනගෙන කියාගෙන ඒ තුලින් ඇතිවෙනා වූ සද්ධාව තමයි මෙතන ආගම සද්ධාව කියන්නේ. අධිගම සද්ධා කියලා තවත් ප්‍රභේදයක් තියෙනවා. අධිගම සද්ධාව කියන්නේ ධර්මයේ ඉගෙනගෙන ඒ ප්‍රතිපත්ති පූර්ණණය කරලා සෝවාන් ආදී මාර්ගඵල ලබාගත්තු කෙනාට ඇතිවෙන සද්ධාවට කියනවා අධිගම සද්ධාව කියලා. ඒ වගේම තවත් සද්ධාාවක් උගන්වනවා චල සද්ධා අචල සද්ධා කියලා ශ්‍රද්ධාවේ ප්‍රභේද දෙකක්. සල සද්ධාව කියනකොටම මේ බණ දන්න සිංහ භාෂාව දන්න පින්නතුන්ට තේරෙනවා චල කියන වචනේ තේරම සෙලවෙන සද්ධාව. ඉතින් පෘථජන අපි ගැන කල්පනා කළාම අපේ සද්ධාව ටිකක් සෙලවෙන ස්වරූපයෙන් තමයි තියෙන්නේ. උපමාවක් තියෙනවා මේ සද්ධාවට. ආරග්ගේ සාසප සාසක බින්දුවේ කියලා හරියට කඩමුව හතක ඇබෑටයක් තබන්නාක් මෙන් කියලා. ඉතින් කඩුමුව හත බොහොම සියුම්. ඒ ස්ථානයක අබෑටයක් තියෙන එකත් බොහොම අමාරු වැඩක්. ඒක කොයි වෙලාවෙත් වැටෙනවා ආයෙ තිබ්බත් ආයෙ වැටෙනවා වගේ. ඒ නිසා චල සද්ධාවේ ස්වરૂපය ගැන ඒ ආකාරයෙන් දක්වනවා. තවත් උපමාවක් බණ පොත්වල දක්වලා තියෙනවා. සින්දව පිට්ටේ කුම්බණ්ඩමිව කියලා. හරියට අස්වැයුගේ පිට උඩ පුහුල් ගෙඩියක් තබන්නා වගේ කියලා. අස්වැයාගේ පිටරවුම්, ඒ වගේම ඔහුගේ ලොම් බොහොම ලිස්සන සුළුයි. ඒ වගේම තමයි පුහුල් ගෙඩියත් රවුම් ලිස්සන සුළු. ඉතින් මේ පුහුල් ගෙඩිය අස්වැයාගේ පිට තියෙන එක බොහොම අමාරු දුෂ්කර කාර්යයක්. ඒ වගේ තම නැවතත් වැටෙනවා. ඒ වගේ සල සද්ධාවෙන් යුක්ත කැනැත්තා නැවත නැවත වෙනස් වීම වලට භාජනය වෙනවා කියන කාරණේ බණේ තියෙනවා. ඊළඟට අනිත් සද්ධාව තමයි අචල සද්ධා. අචල සද්ධාව කියන්නේ නොසෙල් වෙන සද්ධාව. නොසෙල් වෙන සද්ධාවේ සෝවාන් ආදී මාර්ගඵල ලබා ගත්තාම මේ මාර්ගඵල ලබාගත් උත්තමයන් තුළ ඇති වෙන්නේ මේ නොසෙල් වෙන සද්ධාවයි. ඒ සද්ධාව කිසිම ලාභයකට, ලෝභයකට, මිත්‍යා මතයකට වෙනස් වෙන්නේ නිවැරදි භාවයෙන් යුක්තව ක්‍රියා කරනවා. හොඳ කතාව ප්‍රවෘත්තියක් දෙන මම ඒක කෙටියෙන් කියනවා අම්බට්ට සූර කියලා. ඒක බ්‍රාහ්මණයෙක් හිටියා. බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයාට දේශනා කළා සියලුම සංස්කාර ධර්ම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. එතකොට මේ ධර්ම දේශනාව අහපෝ අම්බට්ට සූර සෝවාන් මාර්ගඵලයටපත් වුණා. අපි දන්නවා මේ හැම වෙලාවකම ධර්මයට විරුද්ධව ක්‍රියා කරන කෙනා තමයි පාපී මාරයා. පාපී මාරයා බුදුරජාණන් වහන්සේගේ වෙස්යෙන් නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ස්වરૂපයම වාගෙන ඇවිල්ලා අම්බට්ට සූරට මතක් කළා අම්බට්ට මම එවලේ කිව්වා ඔබට මේ සියලුම සංස්කාර ධර්ම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඒක එහෙම නෙවෙයි සමහර ඒවා සංස්කාර අනිත්‍ය සුඛ ඒවත් තියෙනවා අනිත්‍ය දුක්ඛ ඔක්කොම නෙවෙයි කියලා ප්‍රකාශ කළා. ඒ වෙලාවේදී අම්බට්ට සූර මම මතක් කළා සෝවාන් මාර්ග ඵලයටපත් වෙලා හිටපු කෙනෙක්. ඔහු කල්පනා කළා බුදුරජාණන් වහන්සේ නම් මෙහෙම දෙසරයක් දෙවිධයකට බණ කියන්නේ. උන්වහන්සේ එක ආකාරයකටමයි බණ කියන්නේ. මේ ඇවිල්ලා ඉන්නේ මාරයා නේද කියලා ඇහුවා. ඔබ මාරයා නේද කියලා ඇහුවා. ඉතින් දැන් ওই බණ කතාවල තියෙනවා මාරයා වෙන පව් වැඩ කළත් වෙන අයුක්ති අසාධාරණ කළත් බොරු කියන්නේ නැහැ කියලා. මාරයා ප්‍රකාශ කළා මං මාරයා තමයි කියලා. ඔව් කියලා. බුදුහාමෝ ප්‍රකාශ කළා මේ අම්බට සෝර අද්වේජ්ජි වචනා බුද්ධා. බුදුරජාණන් වහන්සේලා වචන දෙකක් කතා කරන්නේ. අපි තමයි සමාජයේ ඉන්න අය සතියක් ඇතුළත බැලුවොත් හරියට වචන දෙකක් නෙවෙයි හතරක් පහක් විතර අපි කතා කරනවා. අද කියපු එක නෙවෙයි හෙට කියන්නේ. තව සතියකින් කියන්නේ වෙනස් එකක්. ඒ නිසා එහෙම වෙනස්කම් මේ මිනිස්සයෝ තුල තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ අද්දෙච්චි වචනා බුද්ධා කියන විදිහට වචන දෙකක් කතා එකම කාරණය තමයි උන්වහන්සේ අනිත්‍යයි කිව්වොත් ඒක අනිත්‍යම තමයි. යමක් දුක කිව්වොත් දුක්මයි, අනාත්ම කිව්වොත් අනාත්මයි. ඒ නිසා ඒ ශ්‍රද්ධාවෙන් යුත මේ කියපු ශ්‍රද්ධාවන් නැත්නම් අචල ශ්‍රද්ධා ආදී ඇති කර ගන්නවා. අනිත් ශ්‍රද්ධාව අමූලිකා ශ්‍රද්ධාහා ආකාරවතී අමූලිකා කියන්නේ පදනමක් නැති ශ්‍රද්ධාව ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ ਵਿਚාරශීලී ශ්‍රද්ධාව. එතකොට මේ ආකාරයට ශ්‍රද්ධාව පුජ්‍යලයා තුල වර්ධනය කර ගැනීම විශේෂයෙන්ම ඒ පුජ්‍යලයාගේ ධර්මය අවබෝධ කර ගැනීමට ඒ වගේම මනාව කුසල් කර ගැනීමට මහෝපකාරී වෙනවා කියන කාරණේ මතක් කරන්න ඕන. ඊළඟ කාරණය තමයි අර සද්ධාවන්ත කුලපති පුත්‍රයා නිසා තමන්ගේ සමීපයන්ට සමීපයන්ට බෝ වෙන නැත්නම් සමීපයන්ට හුරු වෙන සමීපයන්ට ආభాසය ලැබෙන ගුණය තමයි සීලේන වර්ධති. ඒ අය සීලයෙන් වර්ධනය වෙනවා. ඉතින් සීලය කියන්නේ බුදුදාමේ ඊටාම වටිනා පදනම තමයි සීලය. නිවන් මඟට යනකොට සීල සමාධි ප්‍රඥා කිව්වොත් gedarakට උපමා කළොත් හරියට අත්තිවාරම වගේ තමයි සීලය. සමාධිය බිත්ති වගේ, වහලය ප්‍රඥාව වගේ. එතකොට මේ නිවස මේ නිවන් මඟට යන විමුක්තිකාමී පුජ්‍යලයා ගොඩ නගන්නට අත්තිවාරම වැටෙන්නේ සීලයෙන්. සීලය කියන්නේ අවබෝධයෙන් යුතුව හික්මීම ඇති කර ගැනීම. ඒ වගේම කාය වාචාණං සමෝදානං සීලං කියලා අපේ ධාමයේ උගන්වලා තියෙනවා. කය වචන දෙක මනවින් හික්මවා ගැනීම. කයෙන් කෙරෙන ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, ඒ වගේම ඒ කියන තුනත් මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප කියන වචනයෙන් සිදුවෙන ඒ කරුණු හතරත් වළක්වා ගන්නවා නම් ඒ දැනත්තා සීලයෙන් යුක්ත පුජ්‍යලයක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. බුදුදහමේ මේ සීලය ගොඩනැගෙන්නේ කරුණාවත් ප්‍රඥාවත් පදනම් කරගෙනයි. විශේෂයෙන් ප්‍රාණඝාතය ගැන එහෙම කල්පනා කළාම යම් කිසි කෙනෙකුගේ ජීවිතයක් කෙරෙහි හානි කරන්නේ බොහොම කරුණාවන්තයි. හිංසාවක් පීඩාවක් කරන්නේ ඒ වගේම නුවණින් යුක්තව තමයි හැම අවස්ථාවකම කටයුතු කරන්නේ. දහමේ සඳහන් වෙනවා සීලමේව සුතාං සෙයි සුතා සෙයියෝ කියලා උගත්කමට වඩා සීලයේ උතුම් බව. ඒ වගේම තව තැනක උගන්වලා තියෙන ඔය සීලේ උසස් බව වටිනාකම ගැන කියන තැන්වලදී සීලමේව මෝගෝ මෝගෝ ජාතිත වන්නෝච සීලමේව නිරුත්තමම් සීලේන අනුපේතස්ස සුතේ නත්තෝ නවිජ්ජති කියලා. ජාතියෙන් වර්ණයෙන් කියන මේවා හිස් කරුණු සීලයම තමයි උතුම්. සීල සීලමේව නිරුත්තමං කියලා සීලය තමා උතුම්. සීලයෙන් තොර උගත්කමින් වැඩක් නැහැ කියලා බුදුදහමේ දක්වා තියෙන නිසා සිල්වත්කම හැම දිනාටම අවශ්‍ය දෙයක්. එක අවස්ථාවක ඇඳුමකට උපමා කරලා තියෙනවා මේ සීලය නැමැති ඇඳුම කුඩා තනත්තාගේ පටන් වියපත් කුජලයා දක්වා හැම දිනාටම ගැළපෙන ඇඳුමක් ලෙස දහමේ දක්වලා තියෙනවා. යමෙක් සිල් ආරක්ෂා කළ යුතු ගැන ආකාරයක් තියෙන තමන්ගේ ජීවිතය හා ජීවිතයට ආදරය වගේම සීලයටත් ආදරයෙන් රැකිය යුතු බව තමයි දහමේ දක්වන්නේ. සීලයේ ප්‍රභේද විවිධ ආකාරයෙන් තියෙනවා. සීලය ආරක්ෂා කරනකොට විශේෂයෙන්ම මුල මැද සිල්පද කඩා නොගත් බව හඳුන්වා දෙනවා අකණ්ඩ කියලා. තමන් රකින සීලේ මුලමෙද ශික්ෂාපද කඩන්න නැතුව හැම ශික්ෂාපදයක්ම ආරක්ෂා කිරීම. ඊළඟට අච්චිද්ද කියලා උගන්වලා තියෙනවා මැදින් සීල්පද කඩා ගැනීමෙන් සීලය සිදුරු කර නොගත් බව තමයි අච්චිද්ද භාවයෙන් සීලය රකින්න ඕන. අසබල කියලා තියෙනවා පිළිවෙලින් සීල්පද දෙක තුනක් කඩා නොගැනීමෙන් සීලයයි කබර වැනි පැල්ලම් නොකසාගත් බව. එතකොට ඒ අසබල භාවයෙන් සීලය ආරක්ෂා කර ගැනීමත් වටිනවා. අකම්මාස කියලා කියන්නේ කොටි හැමක තිත්මෙන් අතරතුර සිල්පද කඩා නොගත් බවයි. එතකොට හැම සිල්පදයක්ම මනවින් පවත්වා ගැනීම තමයි මෙතන අකම්මාස කියලා කියන්නේ. බුජිස්ස කියලා කියන්නේ තෘෂ්ණාහා දාස භාවයෙන් මිදුණු බවයි. එතකොට සීලය ආරක්ෂා කරනකොට තෘෂ්ණාය හා දාස භාවයෙන් මිදුණු භවෙන් යුක්තව කටයුතු කරන්නට ඕන. විඤ්ඤුප්පසත්ත ඥානවන්ත සමාජයේ ජීවත් වෙන මැදහත් ඥානවන්තයන් ප්‍රශංසා කරන ලබන ආකාරයට සීලය ආරක්ෂා කිරීමයි. ඒ වගේම අපරාමට්ඨ කියන්නේ තෘෂ්ණා දෘෂ්ටි මානයන්ගෙන් කිලුට බවක් නැතුව නොකිලිටි භාවයෙන් සිල් ආරක්ෂා කිරීමයි. සමාධි සංවත්තනික කියලා උගන්වලා තියෙනවා. ලෞකික ලෝකෝත්තර සමාධිලාභයට හේතු වෙන ආකාරයට සීලය ආරක්ෂා කිරීම. එතකොට යමෙක් තමන් සමාදන් වෙන සීලය නැත්නම් චාරිත්‍ර වාරිත්‍ර කියලා සීල් කොටස් දෙකක් තියෙනවා. චාරිත්‍ර කියන්නේ බුදුරජාණන් වහන්සේ කළ යුතුයි කියලා දක්වා තියෙන ඔය ශික්ෂාපද එහෙම ආරක්ෂා කිරීම. වාරිත්‍ර කියන්නේ අත්හැරීමට නියම කරපු දේවල් අත්හැරීමයි. එතකොට සීල ප්‍රභේද ගාණක් තියෙනවා. පංචශීලය, නিত্য සීලය වශයෙන් අපේ බෞද්ධ හොඳ පින්නතුන් මේ සීලය ආරක්ෂා කරන්නට ඕන පංචශීලය. ඒ වගේම භ්‍රමචර්යයක පංචශීලය, ආජීව අෂ්ටමක සීලය, අෂ්ටාංග උපෝසත සීලය, නවාංග උපෝසත සීලය, දස සීලය, සාමණේර දස් සීලය, උපසම්පදා සීල ආදී වශයෙන් දහමේ විවිධ සීල ප්‍රභේද දක්වා තියෙනවා. එතකොට මේ තමන් ආරක්ෂා කරන්නේ සිල් අර මුලින් සඳහන් කළ ආකාරයට මනවින් ආරක්ෂා කර ගැනීම තමන්ගේ ජීවිතය අර්ථ සම්පන්න භාවයට පත් කර ගැනීමට එහෙම නැත්නම් නිවන් මඟට යාමට හේතුවක් වෙන කාරණය ධර්මයේ තියෙනවා. සීල විමර්ශක ජාතක කතා ආදියෙන් කියවෙනවා කිසිම කරුණකට Taman නිසාවත් අනුන් නිසාවත් ලාභයක් නිසාවත් කිසිම සිල්පදයක් නොකඩ ආරක්ෂා කර ගැනීම ගැන එහි දක්වා තියෙනවා. ඒ නිසා සිල්වත් භාවය අර සද්ධාවන්ත කුල පුත්‍රයාගේ ආభాසයෙන් ඒ තමන් වටේ ඉන්න පුජ්‍යලයන් තුල සීලය වර්ධනය වෙනවා. අනෙක් කාරණය තමයි සුතේන වඩ්ඩති. සුතේන වඩ්ඩති කියන්නේ බහුශ්‍රත භාවය වර්ධනය කර ගැනීමයි. දහමේ සඳහන් වෙනවා ධර්මයේ ඇසීමෙන් තමයි අපිට දැනුම වර්ධනය වෙන්නේ. ඒ නිසාම තමයි අපේ චින්තනය වැඩි දියුණු බවට පත් වෙන්නේ. සම්‍යක් දෘෂ්ටික පුජ්‍යලයක් බවට පත් වෙන්නේ මේ බහුශ්‍රත භාවයෙන්. දහමේ සඳහන් වෙලා තිබෙනවා සම්‍යක් දෘෂ්ටිය ඇති කර ගැනීමට බහුශ්‍රත භාවය ඇති කර ගැනීමට පරතෝච ഘോഷෝ යෝනිසෝ මානසිකාරෝ කියලා. පරතෝච ഘോഷෝ කියන්නේ අනික්කයෙකුගෙන් වෙනත් කෙනෙකුගෙන් බණ ඇහිීම. දැන් අපි දන්නවා වෙනත් කෙනෙකුගෙන් බණහන්ට අවශ්‍ය නැති උත්මය දෙන්නයි මේ ලෝකේ වැඩ ඉන්නේ. කවුද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ හා පසේ බුදුරජාණන් වහන්සේ පමණමයි තවත් කෙනෙකුගෙන් බණ නොසා මේ නිර්වාණ අවබෝධය නැත්නම් අරහත් මාර්ගඥානෙ ලබා ගන්න පුළුවන් වෙන්නේ. අනිත් සියලු දෙනාටම තවත් උත්මයෙකුෙන් බණ අහන්න සිද්ධ වෙනවා. මේ පින්නතුන් දන්නවා හොඳ පින්නතුන් බණ අහන පින්නතුන් නිතර දෙවේලේ සරියොත් මහරහතන් වහන්සේ සරියොත් මහරහතන් වහන්සේ පිළිබඳව කල්පනා කළාම උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රඥාවෙන් දෙවෙනි වෙන. ඒ වගේම අනිකුත් භික්ෂූන් වහන්සේලා අතර ප්‍රඥාවෙන් අග්‍රාප්‍රාප්ත මහා රහතන් වහන්සේ. නමුත් උන්වහන්සේට අස්සජී මහරහතන් වහන්සේගෙන් බණපදයක් අහන්න සිද්ධ වුණා. ඉන්පසු බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා තමයි ඒ උතුම් අරහත් මාර්ග ඥාණයෙන් නිර්වාණය සාක්ෂාත් කරගත්තේ. ඒ නිසා ධර්ම දේශනා ශ්‍රවණය කිරීම ඊටාම වටිනා වැදගත් කාරණයක්. ඒ වගේම බණ අහනවා වගේම යෝනිසෝ මනසිකාරෝච කියන විදිහට යෝනිසෝ මනසිකාරයෙන් එහෙම නැත්නම් නුවණින් කල්පනා කිරීම නුවණින් මෙනෙහි කිරීම බෞද්ධයෙකුට ඊටාම අවශ්‍ය ගුණාංගයක්. ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කිරීම නිසා තමයි අපිට ලෝකය ගැන යථා භූත ඥාන දර්ශනයක් ඇති කරගන්න සත්‍ය දැනගන්න පුළුවන් වෙන්නේ. පෘථජන පුජ්‍යලයෝ ගැන කල්පනා කළාම අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ කියලා ලෝකයේ පවතින කරුණු හතරක් තියෙනවා. අනිත්‍ය දුක අනාත්ම අසුබ. ඉතින් අපේ මේ පෘථජන භාවය නිසා ධර්මයේ නොදැන ගැනීම නිසා ධර්මයේ පිළිබඳව අපිට හරි අවබෝධයක් නැති නිසා අපේ තියෙන්නේ වැරදි කල්පනා ටිකක්. ඒකට විපල්ලාස කියන වචනේත් යොදනවා. සංජිනෝ හැඟීම තියෙනවා. අනිත්‍යයේ නිත්‍ය සංජිනෝ. අනිත්‍ය දේ අපිට අපිට පේන්නේ අපිට දැනෙන්නේ අපි උපාදානයේ ග්‍රහණය කරගන්නේ නිත්‍ය වශයෙන්. ඒ වගේම දුක්ඛේ සුඛ සංජිනෝ. සැබවින්ම දුක් සහිත දේවල් අපි ගන්නේ සුඛ සහිතව සැබෑ. ඒ වගේම අනාත්ම දේවල් අපි ගන්නේ ආත්ම වශයෙන්. අසුබ දේවල් අපි ගන්නේ සුබ වශයෙන්. මේ නිසා විවිධ කර්ම රැස් කරනවා අපි. අකුසල කර්ම රැස් කරනවා. ඊළඟ සංසාර ගමන දීර්ඝ කරගන්නවා. මේ කුමක් නිසාද? ධර්මය නොදැන ගැනීම නිසා. ඒ නිසා මේ සුතේන වඩ්ඩති කියන කාරණේ වටිනවා. බහුශෘත භාවයේ ධර්මයේ වැඩි වැඩියෙන් දැන ගැනීම මේ ලෝකයේ පිළිබඳව හරියට දැන ගැනීමට උපකාරී වෙනවා. එක බමුණෙක් දවසක් බුදු මේ ආනන්ද හාමුදුරුවෝ ළඟට ඇවිල්ලා ඇහුවා ඔබ ඔබ වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් කොච්චර විතර කටපාඩමක් මතකයක් තියෙනවද කියලා. ඒ වෙලාවේදී ආනන්ද හාමුදුරුවෝ උත්තර දුන්නා උට මට 84000ක් ධර්මස්කන්ධය. එහෙම නැත්නම් 84000ක් ධර්මස්කන්ධේ පාඩම් කර බුදුහාමුදුරුවෝ වදාළ හා වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාළ සියලුම ධර්ම කොටස් මට කටපාඩම් කියලා. එතකොට මේ බණ අහන පින්නතුණුත් කල්පනා කරගන්න අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මොන මොන කොටස්ද අපිට පාඩම් තියෙන්නේ. ඉතින් උන්වහන්සේ ඒ ධර්ම කොටස් පාඩම් කරගෙන තිබීම ධර්මයේ මෙනෙහි වෙනවා. පාඩම තියෙනකොට ධර්මයේ Tamanට මෙනෙහි නිබඳව නිරතුරුවම ධර්මයේ මෙනෙහි කරනවා. ඒකට කියනවා ධම්මානුස්සතිය කියලා. ධර්මානුස්සතිය වඩින කෙනෙකුට හිතට කෙලෙස් එන්නේ නැහැ. රාගයෙන් නැහැ, ద్వේෂයෙන් නැහැ, මෝහයෙන් නැහැ. එතකොට රාග දෝෂ මොහ එන්නේ ධර්මයන් මනසින් නොවඩනා කෙනෙකුටයි. ඒ නිසා ධර්ම ශ්‍රවණය කිරීම නැත්නම් බහුශ්‍රත භාවය වර්ධනය කර ගැනීමත් බොහොම වටිනා දෙයක්. ඊළඟට අනෙක් කාරණේ මතක් කළා. ඡාගේන වඩ්ඩති. තමන්ගේ අර අන්තෝ ජනයා සමීපේ ඉන්න අය හැමදෙනාම ත්‍යාගශීලී භාවය තමන්ගේ ජීවිතයේ වර්ධනය කරගන්නවා. පුජ්‍යලයේ වටිනාකම වැඩි කරන ඊට වටිනා ගුණයක් තමයි ඒ පුජ්‍යලයා ත්‍යාගශීලී පුජ්‍යලයෙකු වීම. තමන්ගේ කාලය, තමන්ගේ ශ්‍රමය, තමන්ගේ ධනය, තමන්ගේ බුද්ධිය, තමන්ගේ ඥාණය අන්‍යයන් වෙනුවෙන් පරිත්‍යාග කිරීම. තමන් අඩුවෙන් වරප්‍රසාද ලබාගෙන වැඩියෙන් පරිත්‍යාග කරනවා. කාලය ශ්‍රමය ඒක වටිනා දෙයක්. අඩු ඒ වගේ අයට තමයි ජාතික වීරයෝ කියන්නේ. අඩුවෙන් තමන්ගේ වරප්‍රසාද ලබාගෙන වැඩියෙන් සමාජයට ලෝකයට යම් යම් දේවල් පරිත්‍යාග කිරීම. ඒ නිසා බණ අහන ඔබත් හොඳ ජාතික වීරයෙක් බවට පත් වෙන්න පුළුවන්. තමන් අඩුවෙන් වරප්‍රසාද ලබාගෙන සමාජයෙන් රටෙන් රජයෙන් වරප්‍රසාද ලබාගෙන වැඩියෙන් ලෝකයට තමන්ගේ සේවය කරනවා නම් පඩියටත් වැඩිය ලෝකයට ඔබ වැඩක් කරනවා නම් ඔබ බෝධිසත්වයෙක්. බෝධිසත්වයන් වහන්සේගේ ලක්ෂණය තමයි වැඩියෙන් වැඩ කළා තමන්ගේ හිත සකස් කර ගැනීම. ඒ නිසා මේ ත්‍යාගශීලී භාවය ගැන වනේ උගන්වන්නේ ලෝභ දෝෂ මෝහ කියන අකුසල සිත් නැති කර අකුසල සිත් යටපත් කරලා අලෝභ දෝෂ අමෝහ කියන කුසල සිත් උපදවාගෙන පරිත්‍යාග කිරීමයි. පරිත්‍යාගය දෙවිධයකට අපි කරනවා. පූජා බුද්ධියෙන් පරිත්‍යාග කරනවා, අනුග්‍රහ බුද්ධියෙන් පරිත්‍යාග කරනවා. බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව තියන්නේ, ගරුතර මහා සංඝරත්නයේ සංඝසතු දාන පූජා කරන්නේ, පැවිදි උතුමන්ට අපි දාන පූජා කරන්නේ බෝධීන් වහන්සේට චෛත්‍ය රාජන පූජා පවත්වන්නේ පූජා බුද්ධියෙන්. අනුග්‍රහ බුද්ධියෙන් පූජා පවත්වනවා කියන්නේ අසරණ අයට, අනාථෝණ අයට, සමාජයේ පීඩාවටපත් වුණා වූ විවිධ අයට. ඒ වගේම ගම් වතුර නිසා, නියං කාල නිසා, මේ කොරෝනා වසංගත තත්ත්ව නිසා පීඩාවටපත් වුණු අයට අපේ ශක්තියෙන් යොදලා එයාලට උදව් උපකාර කරනවා නම් ඒක අනුග්‍රහ බුද්ධියෙන් දාණය දීමක්. ධර්මයේ සඳහන් වෙනවා පූජා බුද්ධියනොත් අනුග්‍රහ බුද්ධියනොත් දානේ පූජා කිරීම වටිනවා. මහා බෝසතාණන් වහන්සේලා ගැන කතා කරනකොට උන්වහන්සේලා ගැන තියෙන සෝසාගරේ ජලධිකං රුධිරං අදාසි කියලා. හරියට මහා සාගරයේ තියෙන ජලස්කන්ධයටත් වැඩිය උන්වහන්සේලා තමන්ගේ ලේ අන්‍යයන් වෙනුවෙන් පරිත්‍ය ඒ වගේම ඇස්සිස් මස්ලේ මේ සියල්ලක්ම පරිත්‍යාග කළා තමයි උතුම් බුදු බවට ලබා ගැනීමටපත් වෙලා තියෙන්නේ. ඒ වගේම ධනෙන් කළ යුතු වැඩ දෙකක් තමයි බණේ තියෙන්නේ. දත්වාච බුත්වාච යථානුභාවං අනින්දිතෝ සග්ග මුපේතිතානම් පරිත්‍යාගත් කරලා තමනුත් පරිභෝග කරලා සුදුසු ආකාරයට සමාජයෙන් නින්දා ලොබ නොලැබ සුගතිගාමි වෙනවා කියන කාරණය බණේ උගන්ලා තියෙනවා. ඒ වගේම පරිත්‍යාග කරනකොට තවත් එකක් තමයි අත්තානංච පරංච අනුපහච්ච දානං දේති කියන විදිහට තමනුත් අපහසුවටපත් නොවි <coughs> තමනුත් අපහසුවටපත් නොවි අන්‍යනුත් අපහසුවටපත් නොවි තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමයි පරිත්‍යාග කරන්න ඕන දැන් සමහර අය මේ මේ කාලේ වුණත් තමන්ට පුළුවන් අපිට පස් නමකට දාන දෙන්න නම් අපි දෙන්න ඕන පස් නමකට අල්ලපු ගෙදර එක්කනා 19කට දාන දුන්නා කියලා අපි 15 නමකට දාන දෙන්න යනවා නම් එතන ඒක වැරදි කාරණයක්. ඒ වගේ මේ නිසා අපි අපහසුවටපත් වෙනවා. අපි හැම වෙලාවකම පින්දහම් වේවා කුසල් කරන්න ඕන අපිට පුළුවන් ආකාරයට අපේ ශක්තියේ හැටියට. ඒ වගේම ඉගැන්වීමක් තියෙනවා බණේ යස කාමතාය කතං හීනං කියලා. යස කාමතාය කතං හීනං කියන බණපදයේ තේරුම තමයි අනුන්ගේ නම්බුව සඳහා ඒ වගේම ලොකුකම සඳහා කැපිපෙනීම සඳහා යයියම් පින්කම් කරන්න අපි ඉදිරිපත් වෙනවා නම් ඒ පින අපිට අඩුයි. නැත්නම් ඒ කුසලය පිනේ ස්වરૂපයේ පින් කුසල් ශක්තිය පින් ශක්තිය අඩු වෙනවා. මොකද අපේ හිතේ තියෙන ඒ අර මාන්නය නිසා මාන්නයෙන් තොරවයි අපි පින් කරන්නට ඕන. පරිත්‍යාගශීලී භාවය ජීවිතයේ ඇති කර ගැනීම වටිනවා. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී වදාලා යමෙක් මේ පරිත්‍යාගයේ වටිනාකම දන්නවා නම් Taman වහන්සේ වගේ පරිත්‍යාග නොකර ඉන්නේ නැහැ කියන කාරණය. ඊළඟ කාරණය තමයි ප්‍රඥාව. ප්‍රඥාවෙන් දියුණුව ලබනවායි කියවා. ප්‍රඥාවෙන් වර්ධනය ලැබෙනවායි කියවා. බුදුදහම ගැන සඳහන් කළාම බුදුදහම ප්‍රඥාවට මුල් තැන් දුන් ලෝකයේ තියෙන ප්‍රධානම ආගමක් ප්‍රඥාවට. ප්‍රඥාවන්තයන් අගය කරන ප්‍රඥාව අගය කරන දහමක් තමයි බුද්ධ ආගම. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස ප්‍රඥාවන්තයන්ට තමයි මේ ධම දුෂ්ප්‍රඥාන්ට නෙවෙයි කියලා බුදුහාමුදුරුවෝ වදාලා. ඒ වගේම මේ පඤ්ඤා නරාණං රතනං කියලා සඳහන් වෙනවා. ප්‍රඥාව මිනිසුන්ට තියෙන මහා උතුම් රත්නයක්. බුදුරජාණන් වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍රයේදී ප්‍රඥාවේ අගය වචන පහකින්ම අවධාරණය කළා. චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි කියලා ප්‍රඥාවේ වටිනාකම ගැන උන්වහන්සේ වදාලා. ඒ වගේම පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ටම් කියලා වදාලා ප්‍රඥාවෙන් ජීවත් වෙන එක තමයි වටිනාම ජීවිතය ශ්‍රේෂ්ඨම ජීවිතය කියලා උන්වහන්සේ වදාළේ. ඒ නිසා අපේ දායක දායිකාවන් මේ පින් බණ අහන හොඳ ශ්‍රද්ධා බුද්ධි තරුණ පුතුන් ඒ වගේම කුඩා දූ දරුවන් ඇතුළු හැමදෙනාම තමාගේ ප්‍රඥාව වර්ධනය කරගන්නට ඕන. ඒ වගේම සුතමේ පඤ්ඤා, චින්තාමේ පඤ්ඤා, භාවනාමේ පඤ්ඤා කියන විදිහට හොඳ දැන උගස්කම් ලබාගෙන නුවණ දිනු කරගන්නවා. සිතීමෙන් නුවණ දිනු කරගන්නවා. භාවනාවෙන් නුවණ දිනු කරගන්න ඕන. ඒ වගේම උතුම්ම ප්‍රඥාව තමයි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කියන විදිහට දුක පිළිබඳ මනාව දැන ගැනීම අවබෝධ කර ගැනීම දුක ඇතිවීමේ හේතුව නැත්නම් තෘෂ්ණාව දුරු කර ගැනීමට ක්‍රියා කිරීම දුක්ඛ නිරෝධේ නැත්නම් නිර්වාණය අවබෝධ කර ගැනීම හා නිවන් මඟට නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය මාර්ගය අවබෝධ කර ගැනීම දැනුම ලබා ගැනීම මේ මාර්ගයේ ගමන් කිරීම තමයි උතුම්ම ප්‍රඥාව. ඒ නිසා මේ වෙලාවේදී කල්පනා කරගන්න අද දවසේදී අපේ මේ සදාවත් පින්නතුන් මහා සාල සූත්‍ර අංගුත්තර නිකායේ පංචක නිපාතේ සුමනා වර්ගයේ මහා සාල සූත්‍රය එහෙම නැත්නම් පංච වඩ්ඩී සූත්‍රය ආශ්‍රයෙන් ධර්ම ශ්‍රවණය කළා මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් ආ වූ සියලු පින් ලෝ සසුන් සුරකින දෙවියන්ට ලැබේවා කියන සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්කන්තු ලෝක සාසනං ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් ඔබ හැම දිනාටම දෙව් මිනිස් සැප කෙලවර සාන්තාමා මහ නිවන් සුවේම ලැබේවා ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා සුපින්වතුනි මහා ශාල සූත්‍රය අසුර කොට ගනිමින් අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ සියම් මහානිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා ලේකාධිකාරී බණ්ඩාරගම මධ්‍ය මහාවිද්‍යාලයේ විශ්‍රාමලත් විදුහල්පති කිදෙල්පිටියේ ශ්‍රී මහා චේතියාරාමේ ඇතුළු විහාරගණී අධිපති රාජකීය පඬිත් ශාස්ත්‍රපති ජේෂ්ඨ කර්මවාගාචාර්ය පූජනීය මකුරුප්පේ සෝමාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට එසේනම් 0112697140 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය මත ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.